උපේ අදිමොක්කෝච පග්ගහෝ සුකඤ්ඤාන උපට්ඨාන උපේක්ඛාච නිකාන්තිච උපක්ලේශ 10ක් එතකොට දැන් භාවනා කරගෙන මේ විදර්ශනා අවස්ථාව මේ උද්‍යවේ ඥාන සම්මසන ඥාන අවස්ථාවේදී එතකොට දැන් ඒ විදිහට භාවනා කරලා කරලා එයා කොටු වෙන තැනක් තියෙනවා එතකොට ඒ කොටු වුණාට පස්සේ හිතා ගන්නවා එතන ඒ ඒ සියුම් ඇලීමක් ඇති කර ගන්නවා ඒ වගේ අවස්ථා කොච්චර තියෙනවද දැන් අර එක බොහෝ අවස්ථා තියෙන්නේ භාගතුන් වහන්සේ දෙය දකින්න අර විශාල සංඝ පිරිසක් භාවනා කරන්න ගිහිල්ලා උන්වහන්සේලා හිතාගත් අවුරුදු 30 40 ගාණක් භාවනා කළා. උන්වහන්සේලා හිතාගත දැන් අපි මාර්ගඵල ලැබලා තමයි ඉන්නේ. අපට දැන් රාගයක් එන්නෙත් නෑ, ද්වේෂයක් එන්නෙත් නෑ, මෝහයක් එන්නෙත් නෑ. එතකොට දැන් සමද විදර්ශනා නොකර නෙවෙයිනේ. ගැඹුරින්ම කරලා. එතකොට දැන් එනවා බුදුරජාන් වහන්සේව බැහැ දකින්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කීවා ආනන්ද අරයත්තන්ට මන් දකින්න ඉස්සරලා පොඩ්ඩක් මේ අමුසෝනට ගිහිල්ලා එන්න එන්න කියලා කියන්න කිව්වා. ඒතර මේ ශානකලා හිතනවා මේ අපි මොකටද අමුසෝනට යන්නේ? අමුසෝනට යන්නේ පෘතුග්ජනයත් උනේ බලන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියපු නිසා ගියා. ගිහලා බලනකොට අර තරුණ මලමිනි කාන්තාවන්ගේ තියෙනකොට ඇලීම ඇති වුණා, රාගය ඇති වුණා. අද වාගේ පෙට්ටිවල දාලා වහලා දාන්නේ නැහැනේ. අමුසොහොන් ඕන තරම් තියෙනවා. ඊළඟට අර කුණු වෙලා සැරව ගලලා ඒවා දැක්කට පස්සේ ගැටීම ඇති වුණා. පිළිකුල නෙවෙයි ගැටීම ඇති වුණා. එතකොට හිතාගත්තා ඕ අපට කෙලෙස් ඇවිස්සුණානේ. අපි තව රහත් වෙලා නැහැ. එක්ක නේද? එතකොට අන්න ඒ වගේ එතකොට උනාස හිර වෙලා හිටිය යම් තැනක එතකොට. අනේක තමයි කියන්නේ අර විදියට භාවනා කරලා කරලා කරලා සමහරලාට රැවටිලා ඉන්නවා. ඉතින් රැවටලා ඉන්න අවස්ථාවේදී ඒ විදර්ශනා භාවනාවෙන් ලැබිච්ච ප්‍රීතිය සංසිඳීම මේවා මුල් කරගෙන ඊටා සියුම් විදියට ලෝභ කුසල් පහළ වෙනවා තෘෂ්ණා කුසල් පහළ වෙනවා දන්නේවත් නැහැ. එතකොට ඒකට හේතුනේ මොකක්ද? අර භාවනාව කරපු නිසා. අනේක තමයි ඇතැම් වෙලාවකට අකුසලයක් ඇතැම් වෙලාවකට කුසලයක් අකුසල් වැඩි වීමටත් හේතු වෙන අවස්ථා තියෙනවා. එම අවස්ථා කොච්චර තියෙනවද? ඒකත් උපනිෂය ප්‍රත්‍ය. දැන් බලන්නකෝ දැන් විවාහ වෙන්න ඉස්සලා සමහරලාවට තරුණ දරුවෝ ඉන්නවා, තරුණ දැරිවියෝ ඉන්නවා. හරි නිදහස්නේ. හොඳට පින්දහම් කරනවා. හැබැයි ඊට පස්සේ එන වගකීමුත් එක්කලා සම්පූර්ණයෙන් ජීවිතේ උඩු යටිකුරු වෙලා ගිහිල්ලා දැන් අම්මා පේන්නෙත් නෑ තාත්තා පේන්නෙත් නෑ තුනුරුවන් පේන්නෙත් නෑ ඔක්කොම දැන් යටපත් වෙලා ගිහිල්ලා ආන්න මොකද උනේ මුළු මුළු මුලින් කුසල් කර කර ඉඳලා සමහරලාට හිතුවක් දාන්නෙත් නෑ අපි මෙච්චර වියදම් කරා මේවා කරා මේක තිබුණා නම් අද අපට හොඳට මේ දේ කරගන්න තිබුණා මේ දේ කරගන්න තිබුණා කියලා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් එහෙමත් එතකොට අර විදිහට මුලින් මුලින් මුලින් කරපු පසුත වෙනවනේ එතකොට මෙච්චර වියදම් කරා කියලා මුලින් මුලින් කරපු කුසලයක් පස්සේ පස්සේ අකුසල පහළ වීමට හේතු වෙන්නත් පුළුවන්. ඔය විදිහට පින්වතුනි මේවා මේ ලැයිස්තුගත කරන්නට බෑ. මේවා ඔබ කල්පනා කරලා බලන්න කීපයක් කියලා දුන්නාට පස්සේ තේරුණාද? අන්න ඒකටත් කියන්නේ මොකද්ද? උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා කියන්නේ. ඊළඟට කියනවා පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිශ්‍රය පච්චින පච්චෝ. ඒ කියන්නේ අපි කුසල් කරාට පස්සේ අපි සුගතියක උපදිනවා. දැන් අපට ලැබිලා තියෙන මේ පංච පංචස් පංච පාදානස්කන්ධය මේක තුල වැඩිපුරම තියෙන්නේ කෙලින්ම විපාකhari වක්‍ර විපාකhari. තේරෙනවද? ප්‍රධාන විපාකhari දැන් අපි අපට දැන් අපි කියමු දැන් අපට පහළ වෙන චිත්තචෛසික තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ වදාළේ සාමාන්‍යයෙන් රූපාදී අරමුණක් අරගෙන ඇලීම් ගැටීම් ආදී හරි නොඇලීම් නොගැටීම් ආදී කුසල් හරි පහළ වෙනවා නම් ඒ ජවන් හතේව වැඩ කරනවා නම් අපිකම ධානා මට්ටමටපත් වෙලා ඉන්නවා කියනකො ඊට වඩා එයින් මිදලා ඉන්න වෙලාවේදී ඒ කියන චිත්ත වීති දෙකක් අතර වැඩ කරන භවාංග ගාන ප්‍රමාණ කරන්න බෑ කියලා. ද්වේභවංගානි බුද්දස්ස සාරිපුත්තස්ස සෝලස අඤ්ඤේ සම්පන සත්තානං ගණනාපි අසංඛ්‍යා. එතකොට ඒ අපට දැන් ඇලීම් ගැටීම් වශයෙන් හරි නොඇලීම් නොගැටීම් වශයෙන් හරි රූපාදී අරමුණු ගන්නකොට ඒ ටික වැඩ කරලා ඒවා දෙකක් අතර ඒ චිත්ත පරම්පරා දෙකක් අතර වැඩ කරන බවාංග ලෞතර බුදුරජාණන් වහන්සේ දෙකයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට 16යි. අනෙක් ආනන්ද ස්වාමීන් වහන්සේලාට පවා ප්‍රමාණයක් නැහැ. අනන්තයි. සීමාවක් කරන්නට බෑ. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේට දෙකක් පමණක් වැඩ කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ මොළයේ සෛල සියල්ලම ක්‍රියාකාරී. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේයි 16ක් වැඩ කරන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේත් මොලේ සෛල සාමාන්‍ය කෙනෙකුට සාපේක්ෂව ඉහළම ප්‍රමාණයක් ක්‍රියාකාරී. තේරුණාද? ඒතර අන්න එහෙම තමයි ඒකේ යෙදෙන ක්‍රමය. ඒක ජීව විද්‍යාත්මක ගත්තොත් ඔහොමයි. සාමාන්‍යයෙන් බුද්ධ වචනයට අනුව ගත්තොත් ඔය විදියයි. එතකොට ඒ විදිහට මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘත කියනකොට ඔන්න ඔය ආකාරයට දැන් අපි නිදාගත්තා කියනකොට පැය 6ක් පැය හයක් නිදාගත්තා කියන්නේ හීන පෙනුන් නැත්නම් ඒ පැය හය අකණ්ඩව වැඩ කරලා තියෙන භවාංග. භවාංග කියන්නේ මොනවද? විපාක. වේදනා සංඥා සංකාර විඥාන විපාක. සිත් කියලා ගත්තට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම ඇතුළත් වෙනවනේ. ඒතර විපාක. එහෙනම් දැන් අපේ ජීවත් වෙනකොට වේදනා සංඥා සංකාර විඥාන විපාක තමයි අපට හුඟක් වැඩ කරන්නේ. තේරෙනවද? ආනේක තමයි කිව්වේ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ අව්‍යාකෘත කියලා කිව්වේ දැන් මෙතන නම් මේ විපාක ටික. එතකොට අපි කුසල් කරලා තියෙන නිසා දැන් අපට ගොඩාක් ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ තමයි අපට ගොඩක් ලැබෙන්නේ. එයි ඒක සුගතියක්. මනුලෝකයේ සුගතියක්. ඒ නිසා ගොඩක් අපට සැප ලැබෙනවා. සැප විපාක අපට ගොඩක් ලැබෙනවා. දැන් බලන්නකො රැයට හොඳට නිින්ද යනවා. සතා සර්පයාට එහෙම නිින්ද යනවද? නෑ බයෙන් තැති ගැනීමෙන්. අපට එහෙම එකක් නෑ අපට හොඳට නිින්ද යනවනේ. ඒතකොට නිින්ද ගියා කියලා කියන්නේ හීන පේන්නෙත් නෑ. පැය 6ක් 7ක් හොඳට නිින්ද යනවා මොනවද? ඒකේ අකණ්ඩවම විපාක විපාක විපාක වැඩ කරන්නේ. අපි අවදියෙන් හිටියත් අර විදිහේ කුසල් අකුසල් වැඩ කරන වාර හැර ඒ අතරතුරේ වැඩ කරන කුසල අකුසල වැඩ කරනකොට බොහෝ සෙයින් හතේවානේ ධානා මට්ටමට ගියේ නැත්තම් ඉතින් ඒ ඒ වැඩ කරන අතරක් පාසා වැඩ කරන භවාංග අනන්තයි ගණනාපි අසංඛ්‍යා සංඛ්‍යාත්මකව කියන්නට බෑ එතකොට මේ ඔක්කොම භවාංග කියන්නේ මොනවද අපි ප්‍රතිසන්දි දුන්නු සිතට සමානව වැඩ කරන විපාක සිත් ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන ඊළඟට බලන්නකෝ අතුරු විපාක දැන් වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ කෙලින්ම විපාකමයි. අතුරු විපාක කියලා කියන්නේ කර්මජ රූප. දැන් බලන්නකො මේ අපේ කයේ ප්‍රබලම ටික කර්මජ රූපනේ. දැන් චක්කු. චක්කු කියලා කියන්නේ මේ ඇස් ගෝලය තුල පවතින චක්කු විඥාන සිත් 15 වීමට වපසරයේ තියෙන පෙර රූප දැකීමේ කැමැත්තෙන් කරන ලද කුසලයක අතුරු විපාකයක් වශයෙන් ලැබිච්ච කලුයින් ගිරියාව තුල තියෙන ඊ타ම සියුම් උකුණු ඉසක් බඳු රූප වැදීමේ ශක්තිය රූප දැනීමේ ශක්තිය කියලා ගන්නට එපා රූප වැදීමේ ශක්තිය එතකොට දැන් ඊළඟට සෝත ඒත් අර විදිහට කණ ඇසුරු කරගෙන පවතින තඹ ලෝමයක් වාගේ තියෙනවා ඒකට තමයි ශබ්ද වැදීමේ ශක්තිය ශබ්ද දැනීමේ ශක්තිය කියන්නට එපා වැරදි එතකොට මොකද රූපයකට යමක් දැනගැනීමේ හැකියාව නැහැ එතකොට සෝත විඥාන පහළ වීමට වපසරය පරාසය ආන්නයකට සෝත ප්‍රසාදය කියනවා. ඒ විදිහට ගාහන ප්‍රසාදය නහය අසුරු කරගෙන ඇතුලේ පවතිනවා එලුකුර සතහන් තියෙන තැන ගඳ සුවඳ වැඩිීමේ ශක්තියක්. එතන තමයි ඝාන විඥාන සිත් පහළ වෙන්නේ. ඒකෙන් තමයි ගඳක් සුවඳක් විදිහට දැනගන්නේ. දිව ඇසුරු කරගෙන පවතිනවා රස නීරස වැඩිීමේ ශක්තියක්. ඒකට ජීවහා ප්‍රසාදේ කියලා. ඒක කර්මජ රූපයක් එතකොට. එතකොට ඒක ඇසුරු කර ඒකට රස නිරස වදිනවා. රස නිරස දැනගන්නවා කියන්නට එපා. එහෙම කිව්වොත් විඥාන පහළ වෙන්නට නෑ. මොකද විඥාණයෙන් තමයි දැනගන්නේ. එතකොට ඒ කියන්නේ දිව ඇසුරු කරගෙන අර පහළ වෙන ශක්තියක් තියෙනවා ජීවහා විඥාන. ඒකට පරාශය වෙච්ච කොටසක් තියෙනවා. ඒක ඇසුරු කරන කොටසක්. ඒ වස්තු රූපේ කියලා කියන්නේ. ජීවහා ප්‍රසාදය. ඊළඟට කය ගත්තට පස්සේ නියාග ඇහැර, දත්තග ඇහැර, කිස්ලෝම් ආදී ඇහැර, මල මූත්‍ර ඇහැර, වියලිසම් කෑලි ඇහැර ඇතුළත පිටත තේනවා ස්පර්ශය වැඩිීමේ ශක්තියක්. ස්පර්ශය දැනගැනීමේ ශක්තියක් කියලා ගත්තොත් වැරදි. ස්පර්ශය වැඩිීමේ ශක්තියක්. කාය විඥාන සිත් පහළවීමට පරාසය භූමිය නම් වූ කාය ප්‍රසාදය. ඔය කියන චක්කු සෝත ගාන ජීවා කාය කර්මජ රූප. අර කර්මවල දැන් අපට නම් සුගතිය වෙන නිසා කුසල කර්මයක අතුරු විපාක වශයෙන් කර්මජ රූප කියලා ඒවට කියන්නේ. එතකොට ඒ ටිකනේ මේකේ ප්‍රබලම ඊළඟට ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය. ස්ත්‍රියක පුරුෂයෙකු බවට කෙනෙක් හඳුනාගන්නේ ඒ ශක්තිය නිසා. දැන් ස්ත්‍රියගේ ලක්ෂණ බාහිර වශයෙන්ුත් වෙනස්නේ. සිතුම් පැතුම් ආකල්ප සංකල්ප සංකල්පත් වෙනස්. ඒකට කියන්නේ ස්ත්‍රී භාව රූපයෙන් තමයි මේ වෙනස ඇති කරන්නේ. පුරුෂ භාව රූපය ඇති කරන්නේ. පුරුෂ භාවය ඇති කරන්නේ මේ පුරුෂ භාව රූපයෙන්. පුරුෂයෝගේ බාහිර ආධ්‍යාත්මික දෙකම වෙනස්නේ. සිතුම් පැතුම් ආකල්ප සංකල්පත් ගොඩක් වෙනස්. පුරුෂයෙකුගේ හැඩරුව, ශරීර සටහන් බාහිර ඒත් වෙනස්. ඒ වෙනස ඇති කරන්නේ පුරුෂේන්ද්‍රය කියන කර්මජ රූපය. ඊළඟ හෘදේ වස්තු රූපය. සිත් බහුතරයක් පහළ වෙන හෘදේවස්තු ඇසුරු කරගෙන පවතින ලේ ධාතු ඇසුරු කරගෙන පවතින ශක්තියක් හෘදේවස්තු රූපය. මෙන්න මේ කියන චක්කුේන්ද්‍රය, සෝතේන්ද්‍රය, ගාහනේන්ද්‍රය, ජීවේන්ද්‍රය, කායේන්ද්‍රය, ඉත්තේන්ද්‍රය, පුරුෂේන්ද්‍රය, ජීවිතේන්ද්‍රය. හෘදේවස්තු රූපය. මෙන්න මේ ටික කර්මජ ඒකාන්තයෙන්. එතකොට බලන්න අර අපි දැන් සුගතිය කියන නිසා අපට ලැබිලා තියෙන ඒ රූප ටික ඔක්කොම අපි කරපු කුසලයක අතුරු විපාක වශයෙන් ඒ රූප නාමය ඒකාන්තයෙන්ම ලැබෙන්නේ. ඊළඟට බලන්න අපට ලැබිලා තියෙන වර්ණ රූපය. අපි අපිට පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජ ආකාශ රූපය. දැන් මේ අපේ ශරීරයේ තියෙනනේ පට ව්‍යාපෝ තේජෝ වායෝ තියෙනවා. වන්න ගන්ධ රස ඕජා තියෙනවා. මේවත් කර්මජ රූප. වෙනස් කරන්නට බෑ. කර්මජ නෝ රූප වෙනස් කරන්නට පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපට මෙහෙම කියන තරමක දැන් අපට චිත්තජ රූපක් තියෙනවානේ පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා. දැන් අපි තරහ නොගෙන හිටියොත් ලෙඩ වෙනේ වඩු කර ගන්නට පුළුවන්. අපේ වර්ණය දුර්වර්ණයක දුර්වර්ණ වෙන එක අඩු කර ගන්නට පුළුවන්. ආසිත මුළු කරගෙන ඒවා කරන්න පුළුවන්. හැබැයි මොනවා කළත් වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා නේද? දැන් කෙනෙකුට එයා අබ්බගාතන, අංග විකලන, උත්පත්තියෙන් හැපෙන්නේ නැත්තම්, කණ ඇහෙන්නේ නැත්තම්, වෙනස් කරන්න බෑනේ. ඇයි? කර්මජ රූප වලට කර්මයෙන් දෙන ප්‍රතිඵල වලට වෙනස් කරන්නට බෑ. නේද? දැන් හැඩරුවක් තියෙනවා නම් කෙනෙකුගේ. ඒ හැඩරුව මොනවා කරත් වෙනස් කරන්නට බෑනේ. පාට නම් පොඩ්ඩක් මොනවා හරි ගාලා ඔය එහෙම කරගන්නට පුළුවන් తాවකාලිකව. නමුත් අර වෙනස් කරන්නට බෑ. ඒ හැඩරුව යම් කිසි කෙනෙකුට මොන විදිහේ කුසල විපාකයකින් යාට හැඩරුව දුන්නා නම් එයා මොනවා කරත් එයා හැඩයි. එයා රුවයි. අන්න ඒකයි. එතකොට ඒ නිසා ඒ අපට වර්ණ රූපය දුන්නේ කුසල කර්මයේ කතර විපාකයක් වශයෙන් කුසල කර්මයේ කතර විපාකයක් වශයෙන් නම් ඒක වෙනස් කරන්න ලේසි නෑ. ඒක වෙනස් කරන්න ලේසි නෑ. එයා ඉතියෝපියාවේ උපන්නත් එයාට එයාට සාපේක්ෂව යම් ආකාරයක ප්‍රසාද ජනක බවක් පීතනවා. ඒක තමයි ස්වභාවය. ඒතර ඒ නිසා ඒ කියන කර්මජ රූප 20ක් තියෙනවා මම උතන 18යි කියලා උපජේ සම්පති කියලා දෙකක් තියෙනවා. ඔන්න ඔය කියන කර්මජ රූප නේද අපේ මුළු රූප කයේම ප්‍රබලත්වය. එතකොට ඒ කියන කර්මජ රූප මොනවද ආන්න? පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිෂ්‍යා පච්චින පච්චෝ. අර කියන වේදනා සංඥා සංකාර විඥානට එකයි මෙන්න මේ කියන කර්මජ රූපයි සියල්ලම කොහොමද ලැබුණේ? මේ කියන උපනිෂේ ශක්තිය නිසා මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට අව්‍යාකෘත කියනකොට ඒක පුළුල් පදයක් අව්‍යාකෘත කියන එකට සියලු විපාකත් ඇතුළත් වෙනවා සියලු ක්‍රියා කියන සිතුත් ඇතුළත් වෙනවා රූප 28මත් ඇතුළත් වෙනවා නිවනත් ඇතුළත් වෙනවා අව්‍යාකෘත කියන පදයට දැන් මෙතනදී අපි ගත්තේ විපාක ටිකයි කර්මජ රූප ටිකයි. ඒවා අව්‍යාකෘත. ඒක තමයි කියේ මුල් මුල් කුසලයක් අව්‍යාකෘතයකට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන. ඉතින් ලොකු පරාසයක්නේ බලන්නකො. කරපු කුසලයක් අවුරුදු 10 ගාණක් අසංකේය ගාණක් එහා පැත්තේ වෙන්නට පුළුවන් නේ. ඒ අපරාපරේ කර්ම කියලා කියන්නේ. අපරාපරේ කර්ම කියලා කියන්නේ අසංකේය ගණන් එහා පැත්තේ කරපු කුසලයක් වෙන්නට පුළුවන්. එහෙම වෙන්නට පුළුවන්. ඊළඟට ගිය ජීවිතේ කරපු කුසලයක් වෙන්නට පුළුවන්. අන්න මේ ජීවිතේ විපාක ලැබීමට. මේ ජීවිතේම කරපු කුසලයක් වෙන්නත් පුළුවන්. ඒ දිට්ඨ ධම්ම වේදිනී විපාක ඒකත් වෙන්නට පුළුවන්. ඒ විදිහට ඈත ඉඳලා මෑත ප්‍රබල බලපෑමක් කරනවා නම් ඒක තමයි මේ උපනිෂය ප්‍රත්‍ය කියලා උපනිෂයේ ශක්තිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. බලන්න එතකොට මේ ජීවිතයක් පිළිබඳව පංච පාදානස්කන්ධයක් පිළිබඳව මොනතරම් පුළුල් දාර්ශනික දැක්මක්ද මේ මේ දේශනා තුලින් දෙන්නේ කියලා දෙයියෝ මැව්වා දෙයියෝ මැව්වා කියලා උඩ බලාගෙන ඉන්න ජන සමාජයට මේ බලන්නකො මේ බුදුරජාන් වහන්සේ ගැන මතක් කරන්න නෙමෙයි දෙන්නේ මේ මඟ පෙන්වීම ජීවිතයට සම්බන්ධ කරගන්න. ඉච්චරයි කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි බුදුරජාන් වහන්සේ ගැන මතක් කිරීමක් නෙමෙයි මේ කියන්නේ මට වැඳ වැඳ ඉන්න කියලා මට ගරු කර කර ඉන්න නැත්නම් අපාය යනවා කියලා ඒක නෙමෙයි මේ ධර්මයේ දිහා බලලා ජීවිතයට ගලප ගන්න කියන උපදේශයයි භාග්‍යතු අපේ ගුරුවරයාගේ මඟ පෙන්වීම තුල තියෙන අන්න ඒ දර්ශනය. අපේ ගුරුවරයා කියලා තියෙන ගුරුවරයාට වැඳ වැඳ ඉන්න කියන එක නෙමෙයි. අපේ ගුරුවරයා කියලා තියෙන්නේ මෙන්න මේක ජීවිතයට ගලප ගන්න. මම අවබෝධ කරගත්තු දේ. එතකොට මට නිසි ගෞරවය පිරිනැමුව වෙනවා. ගරුහුමන් ලැබීමේ මානසිකත්වයක් මන්ද මානසිකත්වයක් අපේ ගුරුවරයාට නැහැනේ. අපේ ගුරුවරයාට තරම් ගරුහුමන් ලැබුණෙත් නැහැ, ලැබෙන්නෙත් නැහැ. හැබැයි එකක්වත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අපේ ගුරුවරයාගේ හැටි එහෙමයි. ඒතකොට ඒක අපේ ගුරුවරයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ගුරුවරයා දුන්නු දේ වටහා ගන්න. ඒක තමයි අපේ ගුරුවරයාට කරන ගෞරවය. අන්න බලන්න ඔය විදිහට හිතන්න එහෙමනම්. ඊළඟ එක බලන්න පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිෂයක් පච්චේන පච්චේ. ඒ කියන්නේ මොල් මොල් අකුසලයක් පස්සේ පස්සේ අකුසල කිරීමට ඈත ඉඳලා උපකාර වෙනවා කියන උපනිෂය ප්‍රත්‍ය මගින් උපකාර වෙනවා. දැන් ඒක ඔබට අර මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසල් කිරීමට උපකාර වෙනවා කියන එකත් එක්ක හොඳට ගලප ගන්නට පුළුවන් ඒකටම සසඳලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අනුසාරයෙන් ඒ විශ්ලේෂණය. අපි ගත්තනේ මෙතන කුසලයක් උපකාර වෙන හැටි අර විෂය සංකල්ප ලක්ෂයකට යා පැත්තේදී කුසල කරපු කුසල් පුරුද්දක් වශයෙන් බොමැඩදී දීපාරදුවට තබා ලෞතර බුදු බව දක්වා ඉස්සරහට එනවා නැත්තම් නැගිටින්නේ නැහැ කියලා. එතකොට මේ පුරුද්ද කොච්චර ප්‍රබල වුණාද? ඒ ආධ්‍යාත්මික පුරුද්ද, කුසලමය පුරුද්ද. මේ කියන්නේ ඒක අනිත් පැත්ත අකුසලයක්. එදා කිව්වානේ මේ වැලිකැටයක් පාසා මං ඔබත් එක්ක වෛරයි කියලා. බලන්න ඒ අකුසලයේ කොච්චර ප්‍රබල වුණාද කියලා. ඒ චේතනා පද්ධතිය කොච්චර ප්‍රබල වුණාද කියලා කියවොත් මෙහෙන් සංග ભેදය කරන්න ආවා. ආරේ පැත්තෙන් දුණු ආයන්ගේව මරන්න කියලා අර පැත්තෙන් ගලක් උඩට නැගලා තව ගලක් පෙරලන්න පටන් ගත්තා. කොච්චර ಜಾති කරාද? නේද? එතකොට ඒ නිසා අන්න ඒක තමයි කිව්වේ. එතකොට වර්තමාන ජීවිතයේදීත් දාගන්න පුළුවන් ඒක. මොකද අම්මාම බුදුබව ලබනවා බුදුරජාණන් වහන්සේ මරලා. එතනෙත් මොකද උනේ? ඒකත් අර ගල් පෙරලීම් ආදියට දුනුආයන් යොමු කරවීම ආදියට නාලාගිරියතා යැවීම ආදී දුෂ්ට අකුසල චේතනාවලට අර නීච අදහස් පහළ වීම මම බුදු වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ඝාතනය කරලා කියලා එතන ඉඳලා එතෙන්ද ගන්නත් පුළුවන්. සේරිවාණිදි ජාතකයේ ඉඳලා ගන්නත් පුළුවන්. ඊට මෙහා පැත්තේ තව තව ජීවිතවල සම්බන්ධ කරලා ඕන තරම් දුරට ගන්නට පුළුවන්. අපි බෞද්ධ සාහිත්‍ය අනුව ගත්තට පස්සේ දීපංකර පාදමූලයේදීනේ හතුරුකම් කරන්න පටන් ගත්තේ වෛරය පටන් ගත්තේ එතන ඉඳලා යම්තාක් ජීවිතවල වෛර කරාද ඒ ඔක්කොම අපට ගේන්නට පුළුවන් මේ කියන ගල් පෙරලීම් ආදී ඒවා දක්වාම එකෙන් කියන්නේ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසල කිරීමට ඈත ඉඳලා උපකාර වෙනවා. ඒකට කියනවා උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා. පුරුද්ද කියලා ගත්තට පස්සේ හොඳයි. පුරුද්දක් පස්සේ පුරුදු නරක පුරුදුතාව දීර්ඝ කාලයකට ඒක බලපන්නේ අපට වයින් ගන්න තියෙන පාඩම් මොනවද? අන්න ඒක තමයි. දැන් මේ බණ කියනකොට මේ කාරණා ටික දිහා බලාගෙන ඉන්න එක නෙමෙයි. අපේ මොනවද නරක පුරුදු තියෙන්නේ? බලන්න. එක දෙයක් පමණක් නෙමෙයි ධර්මය අනුගමනය කිරීමක් පමණක් නෙමෙයි. කන බොන විට, ඇඳුම් පැළඳුම් අඳින විට, දතකට මදිනකොට, නියපොත්ත කපා ගන්නකොට, gedara dor පිරිසිදු කර ගන්නකොට, ස්තෝපු වාගේම වැසිකිළිය කැසිකිළියක් පිරිසිදුව තියනවාද? ස්තෝපුවටත් වඩා වැසිකිළිය කැසිකිළිය මුළුතැන්ගේ පිරිසිදුව තියන්නට ඕනේ. එලිමහන් මිදුලට වඩා පිටිපස්ස පිරිසුදුවට තියෙන්නට ඕනේ. අන්න බලන්න දැන් ඒ මොකද? ඒවා එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒවා පුරුදුතාවන් විදිහට පිළිතනවා අපට. ඒවා අමාරුවෙන් අපි අපි අයින් කරනවා නම් ඒවා ධර්මයට අනුකූලයි. භාවනාවක් නොවෙන්නට පුළුවන්. හැබැයි භාවනාවකට පවා පසුබිම සකස් වීමට ඒවා උපකාර වෙනවා. ක්‍රමානුකූලව පිරිසිදුවට පිළිවෙලට ක්‍රමානුකූලව කාර්යක්ෂමව කරනවා කියලා කියවට පස්සේ ඒක හොඳයි. ඒක නිවැරදි. හොඳ කොතනද නිවැරදි කොතනද එතන බුදුදහම නෑකම් කියනවා එතෙන්ද. තේරෙනවද? ඒක එහෙම තමයි ක්‍රමය. පුංචි නමුත් හොඳක් තියෙනවා නම් පිළිවෙලක් තියෙනවා නම් දැන් මම ඔය නිතරම කියන දෙයක් තමයි දැන් අපේ ගොඩක් විහාරස්ථානවල පිළිවෙලක් නැහෙනේ. කිසිම පිළිවෙලක් නැහැ. සැලසුමකට අනුව සකස් වෙන්නේ නැහෙනේ. බලන්න කතෝලිකයගේ පල්ලි කොහමද කියලා. කතෝලිකයගේ පල්ලි බලන්න එක ප්ලෑන් එකකට නේද යන්නේ. දැන් ලංකාවේ තියෙන පල්ලිය බලන්න. ලංකාවේ පල්ලියක් දැක්කනම් ඔස්ට්‍රේලියාව ගියාට පස්සේ තේ පල්ලිය ඒ ආකෘතියම තමයි. වෙනසක් නැහැ. එතකොට ඒක කොච්චර ක්‍රමානුකූල බලන්න. මළුව හදලා, පිළිවෙලට හදලා, මෝල්ඩින් එකක් ගැහුවත් එහෙම තමයි. ඉතින් ඒක නරකද? කතෝලික නිසා අපට ඕනේ ඔය ක්‍රමානුකූල දේවල් නෑ එහෙම නෑ. නිසා අපේ ජීවිතවල පින්වතුනි ආධ්‍යාත්මික වශයෙන්ොත් භෞතික වශයෙන්ොත් හොඳ පිළිවෙල ක්‍රමානුකූල බව විධිමත් බව පිරිසිදු බව තියෙනවා නම් ඒක මේ ධහමත් එක්කලා සමීපයි. ධහමට අනුකූලයි. හැබැයි දර්ශනයත් එන්නට ඕනේ. පල්ලි හැදුවට දර්ශනීය මිත්‍යානේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි පල්ලිය හොඳට හැදෙන එක නරක නැහැ හොඳයි. ක්‍රමානුකූලව පිරිසිදුවට යන කෙනෙකුට හොඳයි ඒක. ඒ නිසා ඒ විදිහට ගත්තට පස්සේ මම මේ කියාගෙන ආවේ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට උපනිශ්‍රයක් ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. ඒක දැන් තමාට අපට පින්වත්තුනි අකුසලයක් රාගාදී, ලෝභාදී, ද්වේෂාදී, මාන්නාදී සිටිවිල්ල ඉඳලා ආනන්තරේ පාප කර්මයේ දක්වා අකුසලය, වරද, පාපය අපේ ගුරුවරයා අපට කියලා දුන්නා. කුසලය අලෝභාදී සිටිවිල්ල ඉඳලා බුදු බව දක්වා කුසලයක් අපේ ගුරුවරයා ඉතිරියක් නැතුවම අපට ਸਰව සම්පූර්ණව කියලා දුන්නා. ඒ නිසා අපට පින්වතුනි රාමුව හදාගන්න එක විතරයි තියෙන්නේ. අපේ ගුරුතුමන් වහන්සේ අපට සියල්ලම කියලා දුන්නා. ඒ ගුරුතුමන් වහන්සේ දුන්නු සැලැස්ම යටතේ අපේ ජීවිතය ක්‍රියාත්මක වෙනවා නම් අපි කොතෙන්ද ගියත් අඩුවක් වෙන්නේ නැහැ. හැමතැනටම එක තැනක් නෙවෙයි. කාට වුණත් ගරු කරන ක්‍රමේ, සීලාචාර වෙන ක්‍රමේ, තැනට සුදු විසුදුියට කටයුතු කරන ක්‍රමේ කොච්චර. දැන් මම දැක්කා හිරිද ධම්මානන්ද ස්වාමීන් වහන්සේ බණ කියන්න යනකොට දැන් විවිධාගමික උදවිය ඉන්නවනේ. ආ එතුමා උන්වහන්සේ අතින් අතට දෙන්නේ අතින් අර දෙනවා. ඊළඟට දැන් බණ කියන්න කියලා දැන් කට්ටිය ඉන්නවනේ. මෙහෙම සැලියුට් එකක් දාලා තමයි උන්වහන්සේ ආසනේ වැඩ ඉන්නේ. දැන් ඒක බුදුදහමට අනුකූල නෑ. ඒ නිසා අපාය යනවා පාපයක් සිදු. නෑ නෑ හැම මොකක්වත් නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඇයි? චේතනාවයි එතන අපට. අන්න ඒක අපට තියෙන නිදහස. දැන් වෙනත් ආගමෙන් ගත්තොත් එම බුදුහාමුදුරන්ට වැඳා, බුද්ධ ප්‍රතිමාවට වැඳා, ඒ නිසා අපාය යවනවා. අපට හැම එකක් නෑ. එසා පින්වතුනි මේකේ ඔක්කොම ටික තියෙනවා. කුසලයක් හඳුනා ගන්න, අකුසලයක් හඳුනා ගන්න, ඔක්කොම ටික මේකේ තියෙනවා චේතනාන් විතරයි. ඒක සිද්ධ වෙන නිසා අපට පුදුම නිදහසක් මේකේ තියෙන. අපට කොතන ගියත් පවතින්නට පුළුවන්. ඒ අපි දන්නවා චේතනාව පවත්වන ආකාරය අනුව තමයි අපි බුදුරජාන් වහන්සේ කියෝ පාරේ යනවද පිටපාරක යනවද කියන එක තීරණය වෙන්නේ අපි පවත්වන චේතනා පද්ධතිය මතයි. මේක මනෝවිද්‍යාව. මේ පණිවිඩය දෙන්නේ මනසට. මනස මේ කියෝ පාරේ නම් අපි ගොඩ වෙන පාරේ. එච්චරයි. ඒකට තමයි උපකාරක ධර්ම දාන, සීල, සමත, විදර්ශනා, මෞපි උපස්ථාන මේ ක්‍රියාකාරකම්. ඒ නිසා ඔන්න ඔය විදිහට අකුසලයක් පුරුද්දක් වශයෙන් පිළිතන නිසා අකුසල සිටිවිල්ලට පවා දෙන්නේ පවටිනකම. අකුසල සිටිවිලි පහළ වෙන එක වෙනම දෙයක්. අකුසල් අපේ අතින් කෙරෙන එක වෙනම දෙයක්. ඒකට වටිනාකමක් දෙන්නට එපා. තේරෙනවද? ඒක පුදුක්ජනකමට බැර කරලා ඒකට වටිනාකමක් තමාකින් සිද්ධ වෙච්ච නිසා එහෙම දෙන්න යන්නට එපා. ඒක ඒක පහත් කරන්න. පහත් කරනවා කියලා කියන්නේ පහුතැවි තැවි ඉන්නවා කියන එක නෙමෙයි. ඒක වටිනාකමක් නේදී මගේ පාර වැරදුනා මෙතනදී ආයෙ පිළිසකර වේ යුතුයි. ආන්නෙතෙන් දැවිලා යනකොට ඒ ඒ ඒක පිහිටනවා අනිත් පැත්තට මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් පුරුද්දක් වශයෙන් පිහිටනවා කියන එක එතෙන් දෙනවා. පිටුත් අපට කොතනින් මේකෙන් කොතනින් නැගිටින්න හැදුවත් නැගිටින්නම පුළුවන්. කොතනින් පටන් ගත්තත් පුළුවන්කම තියෙනවා. බෑ කියලා මෙතන මට දැන් වැරදුනා දැන් මට වැරදෙනවා දැන් නැගිටින්නට බෑ. එහෙම නැතිනම් ඔක්කොටම වඩා වැරදිච්ච දේවදත්ත ස්වාමීන් වහන්සේ ඊට දෙවෙනුවට වැරදිච්ච අජහත් රජුරෝ බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? "ඔ මිනිස්යා මතු අට්ටිස්සර කියලා පස්සේ බුදු වෙනවා" කිව්වා. "ඔ මිනිස්යා මතු විදිත විදේශෝ කියලා පස්සේ බුදු වෙනවා කියවා. දේවදත්ත ස්වාමීන් වහන්සේටයි අජහත් රජුරවන්ටයි ඒ මුල් කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අපට එහෙම වැරදිලා නැහනේ. එච්චර වැරදිලා නැහනේ. ඉතින් ඒ නිසා අන්නේ විදිහට මුල් මුල් අකුසලයක් අකුසලයකට හේතු වෙන නිසා ඒ පුරුදුතාවන් පුළුවන් තරම් අඩු කරමු. අඩු කරන ප්‍රමාණය සතුටු වෙමු. අඩු කරන්න බැරි ප්‍රමාණයට පසු නොතැවෙමු. එච්චරයි. උපරිමයක් උත්සාහ දරමු. රාගාදී සිතවිල්ලේ ඉඳලා කාණගත ආදී මුසාවාද ආදී උපරිමයක් වැළකෙමු. යම් අවස්ථාවක වැරදුනොත් නැවත නොකරන්න මේ අදිෂ්ඨාන කරමු. ඒක පුරුද්දක් වශයෙන් පිළිතනවා. මේ ජීවිතේ වේවා, මතු ජීවිතවලදී වේවා ඒ හික්මීමට. ඒක බලපානවා. ඉතින් ඒ නිසා අන්න මොල් මොල් අකුසලයක් පස්සේ පස්සේ අකුසල කිරීමට අසංකේය ගණන් එහා පැත්තේ ඉඳලා වගේම මේ මේ මොහොතේදී ඕනනම් විනාඩි 3-4ක් අවස්ථාව අරගෙන කියන්නට පුළුවන් එක ජවන් වීතියෙත් කියන්නට පුළුවන් ප්‍රථම ජවනයේ දෙවෙනි එකට දෙවෙනි එක තුන්වෙනි එකට විදිහට අර අනන්තරෝපනිශ්‍රේ කියලා කිව්වේ මේ අකුසලයක් ඒ විදිහට උපකාර වෙනවා ඊළඟට පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං කේසංච උපනිශ්‍රයක් පච්චේන පච්චු ඒක අර කුසලයක් අකුසලයකට ඇතම් වෙලාවකට උපකාර වෙනවා කියලා කිව්වේ කරන්න ආන්නේ වගේ තමයි මේකේ කිය අනිත් පැත්ත විරුද්ධ පැත්ත. ඒ කියන්නේ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ කුසල් කරන්නත් ඇතම් වෙලාවට උපකාර වෙනවා. කියන්නේ අඩුපාඩු හඳුනා ගන්නවා. තමන්ට මේ මේ තැන්වලදී වැරදුනා දැන්වත් වෙනස් වෙන්නට ඕනේ. හැබැයි ඉතින් එහෙම හඳුනා ගන්නත් ධර්මඥානයක් තියෙන්නට ඕනේ. ධර්මඥානයක් තියෙනක නෑ. ඒකනේ අර මිලින්දා ප්‍රශ්නය සාකච්ඡාවේදී මිලිඳු රාජ්‍යරෝ අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි යමෙක් අකුසලයේ දැනගෙන කරනවා. අකුසලයේ ආදීනව දුක් විපාක දැනගෙන කරනවා. යමෙක් අකුසලයේ ආදීනවේ දුක් විපාක නොදැන කරනවා. විපාකේ ගැන දැනීමක් නැතුව කරනවා. යමෙක් කුසලයේ කරනවා කුසලයේ ආනිසංස විපාක දැනගෙන. යමෙක් කුසලයේ කරනවා ඒවා නොදැනගෙන. චේතනා වැඩ කරන ඒක විපාක ලෞකික ලෝකෝත්තර දන්නේ නැතුව. චේතනාව කුසල වැඩ කරනවා. මේකේ ආනිසංස ආදීනව කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ කිව්වා මහරජ යමෙක් අකුසලයේ කරනකොට ඒකේ ආදීනව නොදැනගෙන විපාක බරපතලකම නොදැනගෙන කළොත් ඒක බරපතලයි. එයි? ඒ අකුසලේ නතර කරන සීමාවක් එයාගේ නැහැ. යමෙක් අකුසලයේ කරනකොට ඒකේ ආදීනව දැනගෙන කරනවා නම් ඒකේ ආදීනව අඩුයි කියලා මොකද හේතුව? එයාගේ යම් අවස්ථාවකදී නතර කරනවා ඒක. Tamanට වැරදුනා කියන එක දැනගෙන නතර වෙනවා නැත්නම් අඩුවෙන් හරි කරනවා. කුසලයට ඕකේ අනිත් පැත්ත. කුසලයේ ආනිසංස පිළිබඳව දැනගෙන තමන්ගේ මනස පිළිබඳව දැනගෙන යෝනිසෝ මනසිකාරයේ හිතුවලා එකෙන් ලැබෙන ලෞකික ලෝකෝත්තර විපාකත් යම් මට්ටමකට දැනගෙන කරනවා නම් ඒකේ ආනිසංස සැපවිපාක වැඩි. කුසලය කරනකොට ඒවා මොකොත් නොදැනගෙන මේක හොඳ කටයුත්ත එහෙම කරන්න පුළුවන් දැන් අපි කියමුකෝ දැන් දැන් අපි කිය මෙහෙම කියන්නකෝ. දැන් පින්පව් විපාක පිළිබඳව හිතන්නේ නැති කෙනෙක්. මෙහෙම හිතන්න. දැන් අපි කියමු දැන් පාරේ බල්ලෙක් එනවා. මේ බල්ලාට හැමතැනම ඕන්න දැන් පඬිත් ගැලවිලා වැටිලා තුවාල තැන් තැන් වල තියෙනවා බොහොම අමාරුවෙන් එනවා. ඒ දැක්කට පස්සේ කෙනෙකුට හිතෙනවා අනේ මේ සතා මොනතරම් දුක් වේදනාවක් විඳිනවද? අපට පොඩි දෙයක් ඇති වුණාට පස්සේ තුවාලයක් ඇදුණාට පස්සේ අපි රෝහල් ගානේ හොඳ දොස්තර මාත්‍රු ගානේ දැන් මට සීනි තියෙනවා මේක තවත් වැඩි වුණාට පස්සේ වැඩි වෙන්න පුළුවන් කියලා හිතාගෙන අපි ගිහලා මොනතරම් බේත් ප්‍රතිකාරය තැන්වල නතර වෙලා කරනවද ඒත් අපි කොච්චර වේදනාවක් විඳිනවද ඒ සියල්ල තියේදී. මේ බල්ලා මොනතරම් වේදනාවක් විඳිනවද පුදුම දුකක් මේ විඳිනේ පව්. අනේ මේ සතා පව් මොනතරම් වේදනාවක් විඳිනවද? මොන පිහිටක්ද? හැබැයි ඔහොම හිතන්නේ බෞද්ධයෙක් නෙවෙයි කියමු අපි. එතකොට එතන ඒ බල්ලා පිළිබඳව එයාට පහළ වෙන කුසල චේතනා නෙමෙයිද? කුසල චේතනා. හැබැයි කුසල චේතනා පහළ වුණාට එයාට ඒක මේ කරුණා කුසල චේතනා පහළ වුණේ මේක මෙහෙම සැප විපාක ලබා දෙනවා එහෙම හිතන්නේ හැබැයි හිතුවේ නැහැ කියලා එයාට ඒකේ විපාක ලැබෙන්නේ නැද්ද ලැබෙනවා හැබැයි හිතන්න පුළුවන්කමක් තිබුණා නම් අර පිළිබඳව හිතලා ඒ සතා සමාවට නිදුක් වෙත්වා ආදී වශයෙන් කියලා ඔය සමහර අය තියෙන්නේ ඒ වගේ තුවාල වෙච්ච බල්ලෝ ඒ පිටරටාල වල එහෙම අරගෙන ගිහිල්ලා නාවලා බේත් කරලා ඒ සතා සුවපත් වෙලා ඉන්නකොට ඔය සතුටක් ලබන විදේශිකයෝ ගැන එහෙම ලොකු ප්‍රවෘත්තියන්නේ අන්තර්ජාලයෙම අන්න ඒ වගේ බලන්න එතකොට ඒ සතා පිළිබඳව එතකොට හිතලා ඒ සුවපත් කරනකොට ඒ ඒ කෙනාට ඇති වෙන්නේ කුසල චේතනා නෙමෙයිද? එයා බෞද්ධද? බෞද්ධම වෙන්න අවශ්‍ය කරන්නේ කුසල චේතනා පහළ කරන්නට. තිසරණේම අවශ්‍ය කරන්නේ කුසල චේතනා පහළ වීමට. උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී වෙන්නම අවශ්‍ය කරන්නේ කුසල චේතනා පහළ කර ගැනීමට. එහෙමනම් ඉතින් ඩාරුචිරේ උතුමන් වහන්සේ බෞද්ධ වෙලාය භාගතුන් වහන්සේගෙන් බණ අහලා රහත් උනේ. අනාගාමී උනේ. බෞද්ධ වෙලා හිටියේ නෑ. නේද? එහෙනම් මොකක්වත් එහෙම ප්‍රශ්නයක් එතන තිබුණේ නෑ. ඕන තරම් ඉබඳු අවස්ථා තියෙනවා අපේ ධර්මයේ. ඒ නිසා ඒ විදිහට ගත්තට පස්සේ ඔන්න ඒකයි කියන්නේ එතකොට මොකද? මුල් මුල් අකුසලයක් අපි මේ කියාගෙන මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ කුසල් කිරීමටත් හේතු වෙන අවස්ථා තියෙනවා. ඒක අපි කොට දීර්ඝ විස්තරයක් කරේ. ඔබ කෙටියෙන් හිතා ගන්න මේ ශීර්ෂයටම අනුකූලව තමන්ගෙන් ගොඩක් වැරදිලා දැන් හැදෙන්නට ඕන කියලා හිතාගෙන අපි කියමුකෝ දැන් ඔය දැන් ඔය අබෞද්ධය බෞද්ධ වෙන්නේ හොඳ තේරුමක් ඇතුවනේ. ඒක හොඳට තේරුම් ගන්න ඔය කතෝලික ඇත්තෝ බෞද්ධ වෙනවා හොඳට ධර්මය අධ්‍යයනය කරලා තමයි බෞද්ධ වෙන්නේ. ඒ ඇත්තන්ට බුද්ධ ආගමට ආවා කියලා මොකක්වත් ලැබෙන දෙයක් නැහැ. ඒගොල්ලන්ට ධර්මයේ දිහා බලාගෙන තමයි ඇත් වෙන්නේ. එතකොට අන්න බලන්න ඒගොල්ලෝ එතකොට මිත්‍යාවකින් හිටිය අය තේරුම් ගන්නා මට වැරදිලා හිටියේ මේ මහා උතුම් ධහමක් තියෙනවා මෙතන මේ නිර්මාණවාදයක් කියන්නේ මේක කොහෙද අදට ගැලපෙන්නේ කියලා එයා අන්න ඒ මිත්‍යාව නැමැති අකුසලයේ ඉඳලා එයා මේ පැත්තට එනවා ආන්න ඒක තමයි කියන්නේ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ කුසල් කිරීමට හේතු වෙනවා. ඒකට කියන්නේ පුරුදු උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා කියනවා. වගේ අවස්ථා ඔබට ඕනම් සමාජයේ ගලපලා ගලපලා ගන්න පුළුවන්නේ. පොතකුත් ගන්න පුළුවන්. දැන් ඔබට එක්තරා ආකාරයකින් මේ දේශනාව හුඟා ගැඹුරුත් නැහැ. හැබැයි හුඟා ගැඹුරුත් නැති වුණාට ඔබට තේරෙනවා ඇති ලොකු පරාසයක් මේක තුල ආවරණය වෙනවා කියලා. ඒක තේරෙනවා නම් ඉතාල හොඳයි. ඒ කියන්නේ අපි හිතන හිතන යම්තාක් දේද දේ වේද ඒ සියල්ලම මේ දේශනාවට ආවරණය වෙනවා කියලා ඔබට තේරෙයි. තමා පිළිබඳව වේවා අනුන් පිළිබඳව වේවා ඔබට ඒක දැනෙනවා ඇති. ඊළඟ එක බලන්න පරිමා පරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිශ්‍යා පච්චේන පච්චේ කියන්නේ මුල් මුල් අකුසලයක් විපාක සකස් කරනවානේ ඒකයි මෙතන අදහස් කරන්නේ අර ඉස්සලා කුසලයේ විපාක ගැන අපට කිව්වේ කුසලයේ ඍජු විපාක වේදනා සංඥා සංකාර විඥාන. කුසලයේ අතුරු විපාක කර්මජ රූප. එතකොට අපි කියනකො දැන් දුගතියක අපි බල්ලෙක් කියලා ඉපදුනා කියනකො දැන් බල්ලා ඉපදීමට හේතු උනේ අර කියන අකුසල් කරපු එක සෝමනස්සාගත ditthිගත සම්පයුත්ත ආදී අකුසල් කිරීමේ හේතුවෙන් උපේක්ඛාසාගත සම්තිරණ සිතෙන් උපන්න දැන් බල්ලෙක් කියලා උපන්න. එතකොට යාට ප්‍රතිසන්දි ගන්නේ අකුසල විපාක සිතක්. දැන් ඒතර බල්ලට ලැබෙනවා චක්කුසෝත ගාන ජීවා කාය. දැන් අපි සමහරලාට හිතයි දැන් බල්ලට ලස්සන රූපයක් ලැබිලා තියෙනවා. බල්ලට හොඳට ලස්සන ඇස් දෙකක් ලැබිලා තියෙනවා. ඔය වගේ කල්පනා කරලා අපි හිතයි දැන් ඒක මේ ඒ බල්ලට ලස්සන ලොම් ලැබිලා තියෙනවා පාටත් හොඳයි. ඒක කුසල විපාකයක කුසලයේ කතුරු විපාකයක්ද කියලා. ඇත්තටම නෑ. ඇත්තටම නෑ. එහෙම වෙන්නේ නෑ. ඒක මොකද ඒක ප්‍රතිසන්දි ජනක කර්ණයත් එක්කලා තමයි එයාට චක්කු, සෝත, ගාන, ජීවා, කාය ලැබෙන්නේ. ඒ ටික ලැබෙන්නේ. ඊළඟට වර්ණ, ගන්ධ, රස, ඕජා, පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එහෙමයි ලැබෙන්නේ. එතකොට අපි ඒක ලස්සනයි කියලා මිනිස්සු සිපැලඳ ගත්තට ඔඩෙක් කොට ගත්තට gedara ඇතුළේ තියාගෙන හැදුවට ඒක ඒ සතාට ඒක කුසල විපාකයක් කුසලයේ කතර විපාකයක් නෙමෙයි. මොකද ප්‍රතිසන්දි ජනක කර්මයේ අකුසල විපාකයක්. ඒකට අනුකූලව තමයි ඒ ජීවිතයේ රූපස්කන්ධයේ බහුතරයක් තීරණය වෙන්නේ. ඒවා අතුරු අතුරු අතුරු විපාක එතකොට කර්මජ රූපනේ අතුරු විපාක. කන බොන දෙයින් නෙමෙයිනේ බල්ලාගේ පාට හැදෙන්නේ. ඔන්න බල්ලාට කණ්ඩ බොන්න දෙන විටමින් ආදී නිසා ඕනම් බල්ලා ටිකක් පුෂ්ටිමත් වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ දේවල් සකස් කරලා දැන් අර කෙට්ටුවට බල්ලා සකස් කරලා කණ්ඩ දීලා නිත් නාවලා සෙන් පවුඩර් ගල්වලා ඉතින් ගෙවල් වල කරනෝනේ අපි දන්නෝනේ. අන්න එහෙම කරලා බල්ලා හදලා ගත්තට පස්සේ අන්න ඒකනම් එතකොට එයාට ඒක අතුරු විපාකයක් ඒක එක විපාකයක් විදිහට ගන්න පුළුවන්. ඒක ඉතින් එයාට විපාකයක් තිබුණා. ඒ නිසා තමයි මේ අය මේ සලකන්නේ. එහෙම ගන්නට පුළුවන්. හැබැයි එහෙම නැතුව අර විදිය ගන්න ගියොත් ඒක වැරදි. එපද එයාට ප්‍රතිසන්ද දුන්නේ අකුසල විපාකයකින්. එහෙනම් එයාට කර්මජ රූප ටික පිහිටන්නේ චක්කුසෝත ගාන ජීවා කාය ආදිය පිහිටන්නේ ඒ අකුසල විපාකයේ අතුරු විපාක වශයෙන්ම තමයි. අකුසලයේ අතුරු විපාක වශයෙන්ම තමයි පිහිටන්නේ. එතකොට ඒක තමයි මෙතන කියවුනේ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාකృత ලැබීමට හේතු වෙනවා කියලා කිව්වේ ඒක තමයි. ඉතින් එයාට වැඩ කරන අර භවංග සිත් අපට කිව්වා වගේ එයාට වැඩ කරන, ඉසතට වැඩ කරන ඔක්කොම අකුසල විපාක. ඒක හරි. ඊළඟට පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිශ්‍යා පච්චේන පච්චෝ. මුල් මුල් අව්‍යාකෘතයක්. අව්‍යාකෘතය කියන්නේ මොකක්ද කියලා මම ඔබට තේරුම් කරලා දුන්නා අතනදී. ඒ කියන්නේ විපාක ක්‍රියා රූප සියල්ල රූප 28ම සහ නිවන. ඒතර මුල් මුල් අව්‍යාකෘතයක් අපි මෙහෙම සරලම ගමු. මෝ මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. අපි මෙහෙම හිතන්නේ. දැන් කෙනෙකුට ගොඩාක් දුක් විපාක වෙනවා කියලා හිතන්න. කායික පීඩා, මානසික පීඩා ගාක් වෙනවා එතකොට. එයා ජීවිතය දිහා බලනවා බොහොම උපේක්ෂාවෙන් එයා බලනවා මට හරියට දුක් විපාක එනවා එහෙම කියලා හිතලා එයා සමහරලාවට මේ දුක් විපාක එන්නේ මම ගොඩක් අකුසල් කරලා තියෙන නිසා කියලා හිතාගෙන එයා ජීවිතේ වෙනස් කරගන්නවා. එහෙම ජීවිත තියෙනවනේ අපට සැප විපාක එනකොට එනවට වඩා සාපේක්ෂ වශයෙන් දුක් විපාක එනකොටනේ තුනුරුවන් මතක් වෙන්නේ, ධර්මයේ මතක් වෙන්නේ, කර්මයේ ඵලයේ මතක් වෙන්නේ. එහෙම හිතලා එයා වෙනස් වෙනවා. එයා කුසල් කරන්න පෙළඹෙනවා. එයා සසරෙන් මිදෙන්න කුසල් කරනවා. ආන් එහෙම කරලා අපි කියනකො එයා එයාට ලැබිච්ච අර දුක් විපාක කායික මානසික පීඩා මේ අකුසලයක විපාක තමයි මේවා කියලා එයා හිතලා එයා අර කුසල් කරනවා. දැන් අපි ගත්තොත් මිනිස්සෙක් කියලා ඉපදිච්ච කෙනා අපි කියමුකෝ හොඳ කුසලයක උපන්න කෙනෙක් කියලා. හොඳ කුසලයක විපාකයක් වශයෙන් උපන්න කෙනෙකුට උනත් ආර්ථික ප්‍රශ්න එන්නට පුළුවන් ශාරීරික දුර්වර්ණ වෙන්නට පුළුවන් ඇසුරු නිසුරු කරන අයගෙන් එයාගේ පේනුම දුර්වල නිසා හරියට චිත්ත පීඩා එන්නට පුළුවන් දැන් සෝපාකල සුනීප සුනීතල වාගේ හිතන්නකො කුලය පහත් වෙන්නට පුළුවන් එතකොට එයා ධර්මයේ ගැන හිතනවා එහෙම හිතලා ධර්මයෙන් එයා ගොඩක් දියුණු වෙනවා ඒක දියුණු වෙලා එයා මේක සංසාරේ යනකොට මේක තමයි ස්වභාවය කියලා හිතලා නිවෙන්නට වැඩ කරනවා එහෙම කරලා එයා අපි කියමුක මේ ජීවිතේ මගපර නිවන්සෝ ලැබුවා කියලා. ආ එතකොට ලෝකෝත්තර විපාක තියෙනවනේ. සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය අන්නේ ආටාර අව්‍යාකෘතයක් මේ කියන විපාක අව්‍යාකෘත ලැබීමට හේතු වුණා. ඊළඟ නිවන ඒකටත් හේතු වුණා. ඊළඟට අපි කියනකොට මේ ප්‍රතිපත්තිය නිසා මෙයාට බොහෝ දේ ලැබෙනවා සිව්පස්සේ කියලා. සිව්පස්සේ බොහෝ ලැබෙනවා කියනකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් අර දුක්මා දුක්පත් මාතාවක් අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා එනකොට එතුමියට තිබිච්ච දේ එතුමිය පූජා කළා. විලද ටිකක්. ඒතර විලද කියලා කියන්නේ අව්‍යාකෘතනේ ඇත්තට. විලද ටිකක් පූජා කළා. ඒ පූජා කිරීම නිසා එයාට මොකද වුනේ? තව විදිහකට ඔක තව ක්‍රම ගොඩකට ගන්නට පුළුවන්. එහෙම කරාට පස්සේ යාට ඒ ජීවිතේම ලැබිච්ච සම්පත් කොච්චරද? අන්න ඒක තමයි කියන්නේ ඒ දුක්ඛිත භාවය නිසා එහෙම දෙයක් තමයි පූජා කරන්නට හැකියාව ලැබෙන. දුක්ඛිත භාවයටපත් වුණා කියලා කියන්නේ අකුසල විපාක. ආනේ විදිහට ඒක සම්බන්ධ කරලා ගන්නට පුළුවන්. ඒ කියන්නේ මොල් මොල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට හේතු වෙනවා. ඒ අව්‍යාකෘතයක් කියන එකට අදාළ වෙන කොටස් ටික ඔබ දැනගන්නට ඕනේ. විපාකණං 36ක් තියෙනවා. ක්‍රියාණං 20ක් තියෙනවා. ඒක වැඩ කරන චෛතසික 38ක් තියෙනවා. ඊළඟට අපේ රූප කය 28ක් කොටස් 28ක් චක්කසෝතාදී වශයෙන් උපජේසාන්තති ජර්ථානිකතා දක්වත් 28ක් ඊළඟට නිවන මේ ටිකට තමයි අව්‍යාකෘත කියලා කියන්නේ. එතකොට මුල් මුල් අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කියනකොට අර විදිහට ගලප ගන්නට ඕනේ. තවකට ගොඩක් ගැළපිලි කරන්න පුළුවන්. අපි කියමු දැන් සෝවාන් වුණා කියන්නකො. සෝවාන් ඵලය ලැබුවාට පස්සේ අනිවාර්යයෙන්ම නියතෝ සම්බෝධි පරායනවා. අරහත් ඵලය දක්වා යනවාමයි. ඒකත් අනුපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙම ගන්නට පුළුවන්. ඊළඟට කියන්නකො ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවා කියලා. අලෝභාදේ සමෝහ කුසල් අසෙන් කරපු එකෙන් ප්‍රතිසන්දියක් ලැබුණා ත්‍රි හේතුක විපාකයක්. එයා ඒක මුල් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම දියුණු වෙනවා. එතකොටත් අර විපාකේ මොකද හේතුක ප්‍රතිසන්දිලාභියෙක් වෙන්නටම ඕනේනේ. සෝවාන් ආදී මාර්ගඵල ලබනද ධානාදී ලබනද එතකොට ඒ විදිහට සෝවාන් ආදී ඵල ලැබීමට හේතු වුණා උපනිශ්‍රේ වශයෙන් අර කියන හේතුක ප්‍රතිසන්දියක් නැමැති අව්‍යාකෘතයක් ලැබිලා තිබීම නිවන නැමැති අව්‍යාකෘතය ලැබීමට සෝවාන් ආදී ඵල නැමැති අව්‍යාකෘතය ලැබීමට එතනත් එතකොට උපනිශ්‍රේ ප්‍රත්‍ය ඒක තමයි කියන්නේ මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාපෘතයකට ප්‍රත්‍ය වෙනවා කියලා ඒකටත් කියන්නේ උපනිෂ්ඨය ශක්තිය කියලා. ඊළඟට මොල් මොල් අව්‍යාපෘතයක් පස්සේ පස්සේ කුසල් කිරීමටත් උපකාර වෙනවා. දැන් මේ ඒ උපම ඒ උදාහරණයම ගන්නකො. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුණ අව්‍යාකෘතියක්. එයා සෝවාන් ආදී මාර්ග සෝවාන් මාර්ගය සකෘදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය අරහත් මාර්ගය කියන ලෝකෝත්තර කුසල් දක්වා දියුණු වෙනවා ආන්නේ කව්‍යාකෘතයක් කුසල කරන්නට හේතු වුණා ඒකටත් කියන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අකුසල් කරන්නත් හේතු වෙනවා අපි කියමුකෝ අපට යමක් තමක් ලැබුණා හොඳ තැනකට ආවා රජ වුණා කියලා හිතා ගන්නකො ලොකු පිනක් තියෙන්නට එපා රජ නායකයෙක් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, රජ කෙනෙක් වුණා කියලා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කොච්චර අකුසල් කරනවද? නේද? කොච්චර අකුසල් කරනවද? තේමීය ජාතකයේ සඳහන් වෙන්නේ වීසතිංචේ වස්සාණී යත්ත රාජ්‍ය මකාරයින් අසීති වස්ස සහස්සාණී නිරයම්මි අපච්චිසං අවුරුදු 20ක් මනුලව රජකම් කරලා මේ මහබෝසතාණන් වහන්සේ පුළුවන් තරම් ධර්මයට අනුකූලව රජකම් කරන්න උත්සාහ කරන්නේ. අවුරුදු 80000ක් නිරයම පැසුණා කියලා කියනවා. ඒ වගේ අකුසල් දැනගෙනත් කරන පහුගිය කාලයේ ජනනායකයෙක් ඔය ඌරෝ අපේ රටේ වැඩේ කියලා ඌර මරන්න නියම කරාලුනේ. එන්නේ මරන දැන් මේ ඌරෝ මරන්නේ කොච්චර කාලද? ඒ අකුසලේ ඔක්කොම යාට යනවා. ඔක්කොම යනවා. දැන් මරණීය දඬනය කියනද මරණීය දඬනය කියනද කියලා සමහර භික්ෂුත්වේ නන්නේ. භික්ෂුන් වහන්සේලා පවා ලොකුවට කීවේ. එතකොට මොකද වෙන්නේ? ඒ භික්ෂුවගේ මහානකම නෙමෙයි මහානකම් තියනවා නම් ඔවා ඔය වාගේ අන කිරීම කරන්නේ නැහැ. එතකොට අන්න ඒක තමයි කීවේ. ඒ ලැබිච්ච හැකියාවන් නිසා. ඉතින් රජවරුන්ට අනුශාසනා කරන්න කිට්ටු වෙන්න හමුදුර කෙනෙකුට ඒකත් කුසල විපාක තියෙන්නට ඕනේනේ. අද කාල රට රටවල රජවරු මේ සිල්වත් ගුණවත් හමුදුර අඳුරන්නේ නැහැ. පිනෙන් ලැබිච්ච එකක් නිසා ලං වුණාට පස්සේ අකුසල් කරගන්නවා. හොඳ දෙයටත් හොඳයි කියනවා නරක දෙයටත් හොඳයි කර කියනවා. මොකද වෙන්නේ එතකොට? අන්න ඒක තමයි කියේ මොල් මොල් අව්‍යාකෘතයක් දැන් කුසලයකින් මේ ලැබිලා තියෙනවා. මොකද කරන්නේ? අකුසල් කරන්න කුසලයක විපාකයක් වශයෙන් ලැබිලා තියෙන බොහෝ දේවල් අකුසල් කරන්න පෙළඹෙනවා. අන්න ඒක තමයි කියේ මොල් මොල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අකුසල් කරන්නට හේතු වෙනවා. මේ සංසාරේ බොහෝ ඈත ජීවිතවලදී කරපු කුසලයක් වශයෙන් මේ ප්‍රතිසන්දි ලැබිලා හොඳ ආයු ආයු වර්ණ බල ප්‍රඥා ලැබිලා තියෙනවා හොඳ බුද්ධියක් පිහිටලා තියෙනවා තැනකට එනවා රජත් අඳුනා ගන්නවා රජත් ගරු කරනවා සමාජයේ ගෞරවයක් තියෙනවා අන්තිමට නතර වෙන්නේ ලාභ ලෝභත් එක්කලා අපායට යන්න බැරි ටිකක් කරගන්නවා හා එතකොට මොකද අන්න එක තමයි කියේ මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අකුසල් කිරීමට හේතු වෙනවා කුසල අව්‍යාකෘතයක් කුසලයක විපාක වශයෙන් ලැබිච්ච අව්‍යාකෘතයක් අකුසල් කරන්න හේතු වෙනවා. ඔන්න ඔය දැන් අපි ශීර්ෂ එතකොට 9ක් කිව්වා. දැන් මම හිතා හිටියේ තව ටිකක් යන මොකද උපනිෂය ප්‍රත්‍යහාරි පුලුල් ප්‍රත්‍යයක්. උපනිෂය ප්‍රත්‍ය හුඟා පුලුල් මම කියවනේ මේ ප්‍රත්‍ය සියල්ලම මේකට අන්තර්ගත වෙනවා කියලා. ඒතර මේකේ තව ශීර්ෂ තුනක් තියෙනවා. ඒතකොට දැන් මේ මෙතන ශීර්ෂ අපි 9ක් කිව්වා. හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ මොල් මොල් කුසලයක් පස්සේ පස්සේ අකුසලයක් කිරීමට පුරුද්දක් වශයෙන් උපකාර වෙනවා ඒකත් උපනිශ්‍රේ ප්‍රත්‍යය. මොල් මොල් කුසලයක් පස්සේ පස්සේ ඇතැම් වෙලාවට අකුසල් කරන්නත් හේතු වෙනවා. කරපු කුසල් වලින් ආඩම්බරකම්, ලොකුකම් ආදිය හිතට නගා ගත්තොත් ඒවා කෙරෙන්නට පුළුවන්කම තියෙනවා. මොල් මොල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයි කියන්නේ සැප විපාක ලැබීමට සුගති වල ඉපදිලා හේතු වෙනවා. ඔන්න තුනයි. ඊළඟ එක මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසල් කිරීමට කල්ප කෝටි ගණන් අසංඛ්‍ය ගණන් එහා පැත්තේදී කරපු අකුසල් පුරුද්දක් වශයෙන් පිළිටනවා එකත් උපනිෂේ ශක්තිය. මුල් මුල් අකුසලයක් සමහරවට කුසල් කරන්නත් හේතු වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පාඩමක් ඉගෙනගෙන වැරදි හඳුනාගෙන ඒවා ඉවත් කරලා හරි වෙන්න උත්සාහ දරන අවස්ථා. ඊළඟ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘත වලට හේතු වෙනවා කියන දුක් විපාක දුගති වල ලැබීමට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. ඊළඟ එකේ මුල් මුල් අව්‍යාකෘතයක් අර කියෙච්ච ආකාරයට පස්සේ පස්සේ අව්‍යාකෘත ලැබීමට හේතු වෙනවා. කියන්නේ අපි කොහොම සුගතියක උපන්න කියන කුසල විපාකයකින් වැඩිපුර මෙන්නේ කුසල විපාකම තමයි. ආදී වගේ අව්‍යාකෘතයක් හොඳ විපාකයෙන් ප්‍රතිසන්දි ගත්තා. මුගා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙන්නේ සැපදායක ඒවාමයි. මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට හේතු වෙන අපි ගොඩක් විස්තර කරා. මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ කුසල කරන්නත් හේතු වෙනවා. හොඳට තේරුම් අරගෙන Tamanට ලැබිච්ච සම්පත්තීන්ගෙන මේවා අපි පින් කරලා ලැබිච්ච දේවල් මෙතනම කාබාසිනිය කරගන්නට හොඳ නැහැ. කුසල් කරන්නට ඕනේ කියලා ලැබිච්ච දේෙන් ප්‍රයෝජන ගන්න උදවිය ඉන්නවා පින්දහම් කරගන්න උදවිය. මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අකුසල කරන්නත් හේතු වෙනවා. ඒ කියන්නේ ලැබිච්ච දෙයට වියරු වැටෙනවා. පුණ්‍ය විපාක වශයෙන් ලැබිච්ච දෙයට වියරු වැටෙනවා. ඔන්න ඔය විදිහට නමයක්. ඔය දැන් බලන්න තවත් තුනක් තියෙන එකත් අපි දැන් විස්තර කරනවා. ඔන්න ඔය ආකාරයට මේ උපනිෂ්ඨ ප්‍රත්‍ය බොහොම ප්‍රබල එකක්. ලොකු පරාසයක් මේකෙන් යෝජනය කරනවා. උතු භෝජනම්පි උපනිෂ්ඨ පච්චේන පච්චය. ඊළඟ ශීර්ෂය. මේ උතු භෝජනම්පි පුග්ගලෝපි සේනාසනම්පි කියලා උපනිශ්‍රය ප්‍රත්‍යයේ අවසානයේ උපනිශ්‍රේ ශක්තිය දෙන කාරණා හතරක් තියෙනවා තුනකට ගොනු කරලා උතු භෝජනම්පි කියනකොට ඒක බෙදා ගන්නට ඕනේ. එතකොට මේ මේ හතර සම්බන්ධ කරන්නේ අපි අර මුල් කියපු ශීර්ෂ 9ටම තමයි. ඒ කියන්නේ දැන් ඍතුව ගත්තොත් එහෙම කුසල් කරන්න අකුසල් කරන්ද කුසල විපාක එන්ද අකුසල විපාක එන්ද ඍතු බලපානවා ආහාරයත් ඒ වගේ කුසල් කරන්ද අකුසල් කරන්ද කුසල විපාක එන්ද අකුසල විපාක එන්ද ආහාරයත් උපනිෂේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා ඊළඟට පුද්ගලයාත් ඒ වගේ පුද්ගලයා තව කෙනෙකුට කුසල් කරන්ද අකුසල් කරන්ඩ කුසල විපාක එන්න අකුසල විපාක එන්න බලපානවා. සේනාසනය වාසස්ථානයත් ඒ වගේ. කුසල් කරන්ඩ අකුසල් කරන්ඩ කුසල විපාක ලැබෙන්න අකුසල විපාක ලැබෙන්න බලපානවා. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් කෙරෙනවට වඩා අමතර වශයෙන් මේ කාරණා උපනිෂ්ඨ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අපි දැන් එකිනෙක සලකලා බලමු. පළවෙනි එක ඍතුව එන වාසය කරන ප්‍රදේශයේ සීතෝෂ්ණ දෙකටනේ ඍතුව කියලා කියන්නේ. එතකොට මේ ඍතුව කියන එක කුසල් කරන්ඩ බලපානවා. එතකොට කුසල් කරනවා කියනකොට ඒක චිත්තසංතාණයෙන් සිද්ධ වෙන දෙයක්. දැන් ඍතුව කියලා කියන්නේ බාහිර සාධකයක්. එතකොට ඒ අතරතුර ලොකු පරාසයක් අතරක් තියෙනවනේ. ඉතින් අතරක් සහිතව යමකට උපකාර වෙනවා නම් ඒකත් උපනිශ්‍රය ප්‍රත්‍යයනේ. ඒකනේ උපනිශ්‍රය ප්‍රත්‍යය කියන්නේ. එතකොට දැන් ඍතුව ගත්තට පස්සේ කුසල් කරන්න අපි කියමු දැන් කෙනෙකුට එයාගේ උෂ්ණාධික ශරීරයක්. එහෙමනම් එයාට උෂ්ණාධික ප්‍රදේශයකට ගියාට පස්සේ කුසල් කරන්න අමාරුයි. උෂ්ණාධික රෝග වැඩි වෙනවා. අපි කියමු දැන් උෂ්ණාධික ශරීරයක් තියෙන ප්‍රදේශයකට යනවා සෙම් ගතිය වාගේ වැඩි කෙනෙක්. ඒ ගියාට පස්සේ යාට අර සීතල ප්‍රදේශයක ඉන්නවට වඩා ලෙඩ රෝග අඩුයි. ඊට පස්සේ යාට පහසුවෙන් කුසල් කරන්න. දැන් අසනීප වෙනවා, සනීප වෙනවා කියලා කියනකොට කායික නිරෝගීතාව, කායික රෝගීතාව බලපානවනේ. ඉතින් අර චක්කුපාලාදී මහරහතුන් වහන්සේලා නම් ඉතින් මොකක්වත් ගණන් ගත්තේ නැහැ ජීවත් වුණොත් ජීවත් වේවා ඇස් බින්දුනොත් බිඳේවා කන් නැති වුණොත් විනාශ වුණොත් විනාශ වේවා යනාදී වශයෙන් හිතුවා නමුත් ඒක හැමෝටම ඒ මට්ටම ගන්න බෑනේ ඒ නිසා දැන් මෙතනදී අපි ගන්නවා සීතෝෂ්ණ දෙක අර විදිහට අපිකම සීත උෂ්ණාධික ශරීරයක් තියෙනවා එයා උෂ්ණාධික ප්‍රදේශයකට යනවා. එතකොට නිතරම රෝග පීඩා ආදියත් එක්කලා ලොකු ආත්ම ශක්තියක් නැත්නම් එයා පීඩණයටපත් වෙලා ගැටීම් ඇති වෙලා ඔක සිද්ධ වෙනවා. එතකොට අන්න ඒක තමයි කියන්නේ ඍතුව බලපානවා අකුසල් කෙරෙන්දත්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි කියමු කේ උෂ්ණාධික ශරීරයක් තියෙන කෙනෙක් ටිකක් සිසිල් සෞම්‍ය ප්‍රදේශයක ජීවත් වෙන්න යනවා. එතකොට එයාට ලෙඩ අඩුයි. උෂ්ණාධික රෝග අඩු වෙලා යනවා. දැන් එතකොට ඒක එයාට බලපානවා කුසල් කරන්න පුළුවන් බණ භාවනාවක් කරගන්න කෙනෙකුට ධර්මයක් අදාරන කෙනෙකුට ආමිෂ ප්‍රතිපatti කෝකක් වුණත් පුරාණට ඒක හරි පහසුයි. එතකොට උෂ්ණාධික ශරීරයක් තියෙන කෙනෙකුට උෂ්ණාධික රෝග තියෙන කෙනෙකුට සෞම්‍ය පරිසරයක් නැමැති ඍතුවත් ඊළඟට සෙම අධික වාගේ වෙන ශරීරයක් තියෙන කෙනෙකුට ඩියක් උෂ්ණ ප්‍රදේශයකටත් ගියාට පස්සේ යාට කුසල කරන්න පහසුවක් සැලසෙනවා. එතකොට සෙමාධික කෙනෙක් සිසිල් පරිසරයකට සෞම්‍ය පරිසරයකට ගියොත් එයාගේ සෙම් රෝග වැඩි වෙලා එයා රෝගී තත්ත්වයට වැටෙනවා. ඉතින් මෙහෙම වුණනම් කරන්නට පුළුවන් යම්කිසි කෙනෙක් සීත ප්‍රදේශයකට යනවා සෙම සහිත ශරීරයක තත්වයක් තියෙන කෙනෙක්. උෂ්ණ ප්‍රදේශයකට යනවා උෂ්ණාධික රෝග තියෙන කෙනෙක්. ඉතින් එයා ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් මේක ජයගත යුත්තක් කියලා ඒකම පාදක කරගෙන මේක තමයි සංසාර දුක කියන්නේ කියලා යම්කිසි කෙනෙක් පෙළඹුණොත් සීල සමාධි ප්‍රඥාවලට අන්න ඔය විදිහට මේ කියන සීතෝෂ්ණ දෙක කියන ඍතුව කුසල් කරන්ඩ අකුසල් කරන්ඩ විවිධාකාරයෙන් හේතු වෙනවා. ඊළඟට කුසල විපාක එන්න අකුසල විපාක එන්න ඒක කෙලින්ම ගන්නට පුළුවන්. මොකද කුසල් කරන එක අකුසල් කරන එක Tamanට දිරිමත් වෙලා කරන්නට පුළුවන්නේ. හැබැයි විපාකයන එක එහෙම නෙවෙයි. ඒක සාන්ත ස්වභාවයෙන් එනවා. එතකොට දැන් විපාකයනවා කියවට පස්සේ අපි කියමු දැන් මොන රෝගයක් හැදුනත් ඔය රෝගේ හැදීම තුලින් කායික මානසික පීඩා එනවා. ඒ සඳහා රහතුන් ආශ්‍රේ පීඩා එන්නේ නැති එක වෙනම දෙයක්. ඒ කායික වශයෙන් එන වේදනාවන් දැනෙනවානේ මානසික වේදනාවන්නේ බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේට නැත්තේ කෙසේ නමුත් එහෙම ගත්තට පස්සේ ඒ අපි කියමුකෝ ලෙඩ වුණා කියලා සීත සිසිල් ශරීරයක් තියෙන සෙම්සයිත ශරීරයක් තියෙන කෙනෙක් සිසිල් ප්‍රදේශයක වාසය කරනවා දැන් ලෙඩ වෙනවා අන්න අකුසල විපාක පැමිණීම සඳහා ඒ ඍතුව බලපෑවා ඊළඟට උෂ්ණාධික ශරීරයක් උෂ්ණාධික රෝග තියෙන කෙනෙක් උෂ්ණාධික පරිසරයක ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනකොට එතකොට එයාට ඒ සෞම්‍ය පරිසරයක හිටියා නම් ඒ ලෙඩේ හැදෙන්නේ නැහැ ලෙඩේ උත්සන්න වෙන්නේ අන්න ඒ විදිහට මේ ඍතුව කියන එක ඍතුව කියන එක කුසල විපාක අකුසල විපාක එමට ඒ ආකාරයෙන් එක එක ආකාරයෙන් බලපෑම් කරනවා. එතකොට කුසල කරන්න අකුසල කරන්න කුසල විපාක ලැබෙන්න අකුසල විපාක ලැබෙන්න මේ කියන ඍතුව බලපානවා. එතකොට ඒ භෞතික පරිසරයයි පංචපාදානස්කන්ධයයි කියන මේ දෙක අතරේ ලොකු පරාසයක් තියෙනවා. අතරක් තියෙනවා. අනේ නිසා තමයි එතන උපනිෂ්ඨා ප්‍රත්‍ය කියලා කියන්නේ ඒක ප්‍රබල බලපෑමක් කරනවා. එතකොට පංචපාදානස්කන්ධයට බාහිරය සීතෝෂ්ණ දෙක කියන ඍතුව බලපෑමක් කරනවා. එතකොට ඒ කොයි ආකාරයට ගත්තත් කෙනෙකුට ගන්න පුළුවන්කම තියෙනවා. යේ ඍතුව. ඉතින් ඕක තව බොහෝ තැන් වලට කරකෝලා කරකෝලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා ඒ ප්‍රමාණවත් එතෙන්ද.